නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාවේ කමඨහන් දේශනාව ආස්වාස වෙන විට ආස්වාසය කය පුරා පැතිරවේ යාමත් ප්‍රාස්වාස කරන විට වාතය මුළු කයෙන්ම පිටත්ව යාමත් කියන භාවනාව වඩන භාවනාව තුල පවතින අන්තර්ගත කාරණා තමයි අපගේ සාකච්ඡාවට අපි වාජනය කරන්නේ ආනාපාන සති භාවනාව මාත්‍රකාවක් වශයෙන් ගත්තාම අද මේ ලෝකේ ජීවීන් වශයෙන් සිටින සියලුම සත්ව කොටාස සිදු කරන භාවනාව. ගස්කොළන් වශයෙන් ගත්තාම මේ සෑම ගස්කොළන්ම ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඇයි ඒගොල්ල ජීවත් වෙන්න ඕනේ ආස්වාසයේ තුලින් ප්‍රාණ වායුවත් ප්‍රාස්වාසයේ තුලින් බයිස්රාවියත් නිකුත් කරමින් ඒගොල්ලෝ මේ විශ්වයේ ජීවත් වෙමින් පවතිනවා. අපි දන්නවා මේ ලෝකේ කිසිම සත්වයකට ප්‍රාණවායුව නැතුව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ කියලා. ප්‍රාණවායුව තමයි අපගේ ජීවිතයට පැවැත්මට තියෙන මූල ධාතුව කබලින්කාහාර නැතුව ජීවියෙකුට දින කීපයක් ජීවත් වෙන්න පුළුවන් වතුර නැතුවත් ජීවියෙකුට දින කීපයක් ජීවත් වෙන්න පුළුවන් නමුත් ප්‍රාණ වායුව නැතුව විනාඩි ගණනක් ජීවත් වීමත් විශාල කාර්ය බැරෑරුම් ප්‍රශ්නයක්. ඇයි මේ ප්‍රාණ වායුව කියන එක සෑම ජීවියෙකුගේම පැවැත්මත් එක්ක විශාල සම්බන්ධකමක් පවතින ධාතුවක්. වාතය කය පුරා පැතිරව යාමත් වාතය කය පුරාම එකතු වෙලා විසිර යාමත් කියන මේ ආනාපානසති භාවනාව වඩන මේ භාවනා යෝගියා කල්පනා කරනවා ආස්වාසය කය පුරාම පැතිරිලා යනවා ප්‍රාස්වාසය මුළු කයෙන්ම විසිරිලා යනවා මේ ආස්වාස ප්‍රාස්වාස මත මේ ක්‍රියාවලිය මෙනෙහි කරගෙන ඉන්න භාවනා යෝගියාට පැහැදිලිව කාරණාවක් වැටෙනවා. මොකද්ද මේ නාසය කියන මේ ගාහන ප්‍රසාදය තුලින් සිදු කරන මේ ආස්වාසය මුළු ਸਰවාංගයේ තුල පුරාම පැතිරලා යනවා. අපි හිතනවා මේක පෙනාලු වලට විතරයි සීමා සහිත පෙනාලු වලට ඇවිල්ලා පෙනාලු වල රැඳිලා නැවත පෙනාලු වලින් බහිස්රාවිය වෙනවයි කියලා ඒ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. පරම සත්‍ය කියන්නේ කුමක්ද? බඹයක් විතර උස තියෙන මේ කයේ සෑම සෛලයක්ම ජීවත් වෙන්නේ ප්‍රාණ වායුවෙන්. ප්‍රාණ වායුව නැත්තම් සෛල මැරිලා කුණු වෙලා ඒවා පැසවලා විනාශයටපත් වෙනවා. එහෙනම් මේ ප්‍රාණ වායුව මුළු ਸਰවාංගේ පුරාම පැතිරිලා යන නිසා සෑම සෛලයක්ම මේ ප්‍රාණ වායුව උපයෝගී කරගෙන ජීවත් වෙන නිසා මේ ප්‍රාණ වායුව ਸਰවාංගේ පුරාම පවතිනවා මේ භාවනා යෝගියාට ස්ථීර වශයෙන් තේරෙනවා පෙනහළු කියන ඉන්ද්‍රිය මේ වායුවේ අධිපතියා වෙන්න පුළුවන් මේ කයට වායුව නිස්පාදනය කරන ආයතනය වෙන්න පුළුවන්. නමුත් මේ පෙනාලු වලට ලබා ගන්නා වූ සෑම ප්‍රාණ අණුවක්ම ඉස මුදුනේ ඉඳලා යටිපතුල දක්වාම සෑම සෛලයක ජීවත් වීම සඳහා බෙදා හරිනවා. එනම් මේ කාර්යය සිදු වෙන්නේ කොහොමද කියලා බලනකොට මේ නාසය තුලින් ඇතුල් වෙන්නා වාතය සෑම සෛලයක් කරා ගනුදෙනු කරන්නේ කොහොමද කියලා බලනකොට නාසය තුලට ඇතුල් වෙන වාතය ඒ ඒ ස්ථානවලදී විවිධ ස්වરૂප බවට පත් වෙනවා මේ ප්‍රාණ වායුවට පුළුවන්කම තියෙනවා තමන්ගේ පෙනහළු වලදී ඒක වාතය බවට පත් වෙන්න තවත් අණු එක එකතු වෙලා වෙන වෙන නිර්මාණ බවටපත් වෙන්න. එනම් මේ ප්‍රාණ ධාතුව ලේ එක්ක මිශ්‍ර වෙලා ලේ එක්ක මුළු ਸਰවාංගය පුරා පැතිරිලා සෑම සෛලයකම ප්‍රාණය ලබා දීමේ කටයුත්ත සිදු කරනවා. ආනාපාන සති භාවනාව වඩන මේ ආර්ය ශ්‍රාවකයා ආස්වාස වෙන විට ආස්වාසයේ මුළු සර්වාංගයේ පුරාම පැතිරිලා යාමත් ප්‍රාස්වාස කරන විට ප්‍රාස්වාසයේ මුළු සර්වාංගයෙන්ම පිටත්ව යාමත් ක්‍රමක්‍රමයෙන් අවබෝධ කරනකොට මේ පිළිබඳ අවබෝධය Taman තුල වර්ධනය වෙනකොට මේ භාවනා යෝගියා එක දෙයක් තේරුම් ගන්නවා නාසයෙන් ගන්න සෑම කාරණාවක්ම ඉස මුදුනේ ඉඳලා යටිපතුල වෙනකන් යනවා නම් ඇසෙන් ගන්න දෙයත් ඉස මුදුනේ ඉඳලා යටිපතුල වෙනකන් යා යුතුයි කනෙන් ගන්න දේවලුත් ඉස මුදුනේ ඉඳලා යටිපතුල වෙනකන් යා යුතුයි කටින් ගන්න රසජාති රසායනික ද්‍රව්‍ය මුළු ਸਰවාංගයේම සෛලවලට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය වශයෙන් ਸਰවාංගයේ පුරාම යා යුතුයි. චේතනාවක් ඇති වුණාම දුෂ්‍ය වෙන්නේ සිත නෙමෙයි වචනයක් ක්‍රියාවක් දුෂ්‍ය වෙනවා. එහෙනම් චේතනාව වශයෙන් ඇතුල් වෙන එකත් ਸਰවාංගයේ පුරාම පැතිරලා යනවා. රාග සිටිවිල්ලක් ආවම සිත විතරක් නෙමෙයි රාගයෙන් ඇසිරෙන්නේ මුළු සර්වාංගෙම රාගයෙන් පෙළිලා මත් වෙලා රාග කයක් බවට පත් වෙනවා. ద్వේෂය මේ සිත ආක්‍රමණය කළාම සිත විතරක් නෙමෙයි द्वේෂයෙන් දැවෙන්නේ අතපය ඔක්කොම වෙවුලනවා පලිගන්න මුළු සර්වාංගෙම द्वේෂයෙන් මත් වෙනවා. එහෙනම් මේ ආයතන වලට ඇතුල් වෙන සෑම සංස්කාර ධර්මයක්ම සංඥාවක්ම සර්වාංගයටම බලපාන ප්‍රශ්නයක් අපීතාවෙන් ඉන්නේ මේක ඈට පෙනුනාම ඇයේ ප්‍රශ්නයක් කනට ඇවුනාම කනේ ප්‍රශ්නයක් නායට දැනුනාම නායේ ප්‍රශ්නයක් දිවට දැනුනාම දිවේ ප්‍රශ්නයක් සමට ඇඟුනාම සමේ ප්‍රශ්නයක් සිතට සිතෙනකොට සිතේ ප්‍රශ්නයක් කියලා බැලුවාට මේ ප්‍රශ්නේ ටිකක් ගැඹුරු සංකීර්ණ ප්‍රශ්නයක්. එහෙනම් දැක්ක දේ අපි නැවත කියනවා නම් මේ චක්කුව තුලින් ඇතිවෙච්ච සංස්කාර ධර්ම ගනුදෙනුව මේ ජීවා ප්‍රසාදය තුලින් කොහමද වචන බවටපත් උනේ එහෙනම් මේක මේ ආයතනේ අරා වචන වලින් නිර්මාණය වෙලා ආවල් දේ දැක්කා, අසවල් තැන දැක්කා, ආවල් විදියට දැක්කයි කියලා වචන වලින් භාෂාවෙන් කියන්න නම් මේක මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න එපාය. අතුරේ කතුරුකම කරනවා අපට යම්කිසි අනතුරක් එයාගෙන් වෙන්න පුළුවන් කියලා ඇස් දෙකෙන් දැක්කාම කය සූදානම් වෙනවා ආත්ම ආරක්ෂාවට. කය සූදානම් වෙනවා ජීවිතය රැකගැනීමේ ඒ කටයුතු වල නිරත වීමට. එහෙනම් මේ පොට්ටබ්බේට මේක බලපාවේ කොහමද? මේ චක්කුව තුලින් ඇතුල් වෙන සංස්කාර ධර්මය මේ සෑම සෛලයකම පැතිරිලා යනවා. සෑම සෛලයක් තුලම මේක ගබඩා වෙනවා. එහෙනම් අපි මොනම දේ මේ කයට ගත්තත් ඒක මුල් ਸਰවාංගෙම තන්පත් වෙනවා මේ සත්‍ය මේ පරම සත්‍ය මේ භාවනා යෝගියාට වැටහෙන්න පටන් ගන්නවා මේ භාවනා යෝගියා කල්පනා කරනවා නාසයට ඇතුල් කරන වාතය පෙනාලු වලින් නවතින්නේ නැතුව ඉස මුදුනේ ඉඳලා යටිපතුල දක්වා සෑම සෛලයකටම බෙදා හරිනවනම් ඒ ප්‍රාණ ධාතුව කරනකොටගෙන මුළු සර්වාංගෙම ජීවත් වෙනවා නම් මේ ප්‍රාණයට මුළු කය ජීවත් කරවන්න පුළුවන් නම් මේ විශ්වයේ මොනවද වෙන්නේ කියලා බලනකොට අපි කතා කරන සෑම වචනයක්ම ඒ શબ્දයක්ම මුළු ලෝකෙම තියෙන අණුවල ගබඩා වෙලා ඉවරයි මේ කයේ ක්‍රියාවලියමයි විශ්වයේ ක්‍රියාවලිය විශ්වයේ තියෙන ක්‍රියාවලියමයි කයේ ක්‍රියාවලිය. ඇයි තථාගතයන් වහන්සේ පරුසා වාච පිසුනා වාච සම්පප්පලාප මුසාවාද කියලා දේශනා කළේ අපි අකටයුතු ලෙස භාවිතා කරන සෑම වචනයක්ම චේතනාවක්ම තරංගයක් වෙලා මේ විශ්වය පුරාම තින නාම රූපවල අනුගත වෙලා ඉවරයි ගබඩා වෙලා ඉවරයි එහෙනම් අපි මෙතන වැරද්දක් කරලා මේ ලෝකයේ රටවල් මොන රටතකින් නැවතුණත් සමුද්‍ර මැජ්ජේ සිටියත් මා මේක පර්වතයකින් ඇඟුණත් අපට ඉන්න පුළුවන් කමක් නැහැ බේරිලා මේ කර්මය ඒකාන්ත වශයෙන්ම පරිසම් වෙනවා එහෙනම් මේ ලෝකයේ සෑම දෙයක්ම සංගෙවිලා නැ විවුත්තයි මම සිතන සෑම චේතනාවක්ම මේ විශ්වය පුරාම ගබඩා වෙනවා නම් මාගේ සෑම ක්‍රියාවක්ම මේ විශ්වය පුරාම ගබඩා වෙනවනම් මාගේ වචන සෑම දෙයක්ම මේ විශ්වය පුරා ගබඩා වෙනවනම් මේ ලෝකේ මට ආරක්ෂාවක් හොයලා තියෙන්නේ කිසිම තැනක නැහැ. මම ඉතාලගෙන ඉන්නවා කොටියක දොරවල් වාගෙන අගුළු දාගෙන ඉබදාගෙන හිටියාම මං ගොඩාක් ආරක්ෂිතයි කියලා. ඒක මගේ මුලාවක්. මේ ලෝකයේ කිසිම කෙනෙක් ආරක්ෂිත නැහැ. එයාගේ කර්මය ශක්තිමත් නැත්තම්. එයාගේ කර්මය යහපත් නම් එයා තුන්තරා බෝධියකින් එකක් පතනකොට එයාගේ ප්‍රාර්ථනාවට අනුව ඒ බෝධියට අනුව පාරමිතාව හරියට පුරලා තිබුණා නම් ගුණයාපත්ව එයා ජීවත් වෙලා තිබුණා නම් එයා මේ ලෝකේ කොච්චර අනතුරුදායක තැනක හිටියත් එයාට ආනියක් වෙන්න නෑ. එක උදාහරණයක් තථාගතයන් වහන්සේ නාගයෙක් ඉන්න කුටියක වැඩ වාසය කරනවා. නාගයෙක් ඉන්න බව දැනගෙන භාග්‍යවතුන් වහන්සේ ඒ කුටියට වඩම්මනවා. ඒ නාගයා කිසිම අනතුරක් කළේ නෑ භාග්‍යවතුන් වහන්සේට. තමන් වහන්සේගේ පාත්‍රය තුල ධර්ණේ ගොතාගෙන ඒ නාගයා නිදාගෙන ඉන්නවා භාග්‍යතුන් වහන්සේට කිසිවක් උනේ නැහැ එහෙනම් මේ ලෝකයේ සර්පයා එක්ක හිටියත් භයානක සත්තුත් එක්ක හිටියත් උදකලාවේ කාන්තාරයේ හිටියත් අපට කිසිම අනතුරක් වෙන්නේ නැහැ අපේ කුසලය හොඳයි නම් අපගේ කර්මය ගොඩාක් යාපත් නම් අපගේ ජීවිතවලට ආනි ලැබෙන්නේ නැහැ ඒ වගේ තමයි අපගේ ක්‍රියාව අයාපත් නම් අනිත් අයගේ සිතට, කයට වේදනා උපදවන සුළු නම් ආනිදායක නම් මේ ලෝකයේ කිසිම තැනක ඇඟෙන්න බෑ. පොළව යට කොන්ක්‍රීට් වලින් ගෙවල්ලා දාගෙන තැම්පත් වෙලා හිටියත් අකුණු වෙනවා කොන්ක්‍රීට් එක පලාගෙන අපට ආනි කරන පිණිස. එහෙනම් මේ යථාර්ථය මේ භාවනා යෝගියාට වැටහෙන්න පටන් ගන්නවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ කතාව අපි එතනට වඩා ටිකක් බරපතලයි. මේක ටිකක් මේ විශිෂ්ට වූ කතන්දරයක්. මොකද්ද අපි ඉතනවා වාගේ නෙමෙයි මේක තුල තියෙන කරුණු කාරණා තේරුම් ගන්නට අපහසුයි. ආස්වාස ගන්නකොට මුළු ਸਰවාංගය පුරා පැතිරෙනවා නම් දකින්න රූප ටික මුළු ਸਰවාංගය පුරා ගබඩා වෙනවා නම් ඇහෙන ශබ්ද ටික ਸਰවාංගයේ පුරා ගබඩා වෙනවනම් දිවට ලැබෙන ලුණු ටික ඇඹුල් ටික තිත්ත ටික කාට ටික පැණි රස ටික ਸਰවාංගයේ පුරා ගබඩා වෙනවනම් කොහොමද අපි මේ ලෝකයේ මේ ප්‍රශ්نين විසඳලා ඉන්නේ මේකෙන් බේරෙන්නේ කොහොමද මේ බය ඒ භාවනා යෝගියා තුළ අට ගන්නවා අපගේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයේ චර්යාව ක්‍රියාවලිය මේ විශ්වයේ පුරාම විසිරිලා සෑම තප්පරයක් ගානේ ගබඩා වෙමින් පවතිනවා මේක තමයි ඉපදීමට හේතුව කර්ම ඇදෙන එක නැවතිලා නෑ දකින්නකොට ඇයෙනවා ඇයෙනකොට දකින්නවා දකින්නකොට ඇයෙනකොට කතා කරනවා කතා කරනකොට කය එල්ලෙනවා নানা ප්‍රකාර අදහස් පාල වෙනවා. මේ තටලෙවිල්ල නිසා තමයි මෙච්චර දුක් කන්දරාවක හිමිකාරත්වය Tamanට ලැබිලා තියෙන්නේ. ආස්වාස වෙනකොට ආස්වාසයේ ਸਰවාංගයේ පුරාම පැතිරලා යන ලෙස ප්‍රාස්වාසයේ ਸਰවාංගයේ පුරාවෙන්ම පිටත්ව යන එක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මේ සෑම ආයතනයක් තුලින්ම ඇතුල් වෙන ආයෝජනය වෙන අමුද්‍රව්‍ය ශබ්දය අමුද්‍රව්‍යයක් ගන්ධය අමුද්‍රව්‍යයක් රසය අමුද්‍රව්‍යයක් ස්පර්ශය අමුද්‍රව්‍යයක් චේතනා අමුද්‍රව්‍යයක් මේ ආයතන අයට ආයෝජන වෙන සෑම අමුද්‍රව්‍යයක් තුලින්ම නිස්පාදනයක් අට ගන්නවා ඒකට තමයි කියන්නේ භවගාමි ජීවිතය ඉපදීමක් තමයි නිර්මාණය වෙන්නේ. එහෙනම් මේ ඉපදීම දුක නිර්මාණය වෙන ක්‍රමවේදය නවත්තන්නේ කොහොමද කියලා බලනකොට මේ ආස්වාසයේ කය පුරාම පැතිරෙනවා ප්‍රාස්වාසයේ කය පුරාවෙම පිටත්ව යනවා මේ ගනුදෙනුව මේ ගබඩා වෙන ක්‍රමවේදේ නැවතුවොත් කර්ම නැ ඉපදීම නැවතෙනවා මේක ප්‍රත්‍යක්ෂ වෙනවා මේ භාවනා යෝගියා කල්පනා කරනවා කර්මය නැවතුවොත් විතරයි ඉපදීම නවත්වෙන්නේ. එහෙම නැතුව මම ඇංගිලා ඉතියට ඉපදීම නැවතෙන්නේ මම ලෝකෙට බණ කිය කිය මේම හදන්න මේම කරන්න කිව්වට මගේ ඉපදීම නැවතෙන්නේ කර්මය කවදද මම නවත්තන්නේ එදාට තමයි මම නිවි සැනසීම ලබන්නේ එතකන් නිවීමක් නැහැ එහෙනම් කර්මය නැවැත්වීම තමයි නිවනට තියෙන එකම මාර්ගය කියලා යාට ප්‍රත්‍යක්ෂ වෙනවා. කට්ටි ඇවිල්ලා කියනවා කුසල් වඩන්න එතකොට නිවන් නෑ මොන විකාරයක්ද ඒක බොරු. කුසල් වැඩුවට හරියන්නේ නැහැ කර්මය නවත්තන්න ඕනේ නිවන් දකින්න කියලා එයා ඒ කායන වශයෙන් මේක ප්‍රකාශයටපත් කරනවා. මිනිස්සු කියනවා පින්දාම් කරන්න නිවන් යන්න පුළුවන්. එතකොට එයා කියනවා නෑ පින්දාම් කළාට නිවන් යන්නේ නෑ. කර්මය නවත්වුවොත් විතරයි නිවන් යන්නේ. කර්මයෙන් තමයි මේ ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ කියලා එයා ස්ථීර වශයෙන්ම කියනවා. එයා කවුද කියලා බලනකොට ආස්වාස වෙනකොට කය පුරාම පැතිරෙන බවත් ප්‍රාස්වාස වෙනකොට කය පුරාවෙම පිටත් වෙන බවත් භාවනාවක් වශයෙන් වඩපෝ ඒ ආර්ය ශ්‍රාවකයා සෝවාන් උත්තමයෙක් බවට පත් වෙලා එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා එයා දෘෂ්ටියක ඉන්නවා. මොකද්ද එයා තුළ තියෙන දෘෂ්ටිය? මේ සෑම තැනම තියෙන්නේ කර්මයේ ප්‍රශ්නය. මේ කර්මය නවත්තන්න පුළුවන් නම් ඉපදීම ඒකාන්ත වශයෙන්ම නවතිනවා. භවගාමි ජීවිතයට නැවතීමේ තිත තියන්න පුළුවන් මේක නැවතුව කියන ඒ සම්මා දෘෂ්ටිය එයා තුළ පවතිනවා. කිසිම දෙයක් එයා වඩන්නේ මේක තුල ස්ථීරව ඉන්නවා මේක තුල දැඩි විශ්වාසයෙන් ඉන්නවා ශ්‍රද්ධාවෙන් යුතුව මේක දෛනිකව වඩනවා යා වඩනකොට තමයි එයාට වැටහෙන්නේ මේක එසේ මෙසේ එකක් නෙමෙයි කර්මය නවත්තනවා කියන එක ඇහැට පේන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ කනට ඇහෙන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ ආහාර පාන ගන්නකොට ලුණු හැඹුල් දැනෙන්නේ නැතුව ගන්න පුළුවන් කමක් නැහැ. කයට සීතල දැනෙනවා උණුසුම දැනෙනවා වේදනාව දැනෙනවා මේ පොට්ටබ්බෙන් ඇතිවෙන ස්පර්ශ වේදනාවන් වලින් නිදාස් වෙන්න පුළුවන් කමක් නැහැ. තාම සිතෙනවා මේ චේතනා නවත්තන්න පුළුවන් කමක් නැහැ. දැන් එයාට තේරෙනවා ඊට වඩා ප්‍රශ්නේ ටිකක් බරපතලයි. එහෙනම් මේ தત્ත්වය මත මේ භාවනා යෝගියා තමන්ගේ සම්මා දෘෂ්ටිය දැඩි දෘෂ්ටියක් නිසා ඒ දෘෂ්ටිය තමන් කවදාවත් අත්හරින්න අකමැති නිසා මේක දිගටම වඩාගෙන යනවා කාලයක් වඩාගෙන වඩාගෙන යනකොට ඒ ආර්ය ශ්‍රාවකයාට වැටහෙනවා මේ ආස්වාසයේ කය පුරාම පැතිරෙනවා ප්‍රාශ්වාසයේ කය පුරාම පැතිරෙනවා. එහෙනම් මේක අකටයුතු දේවල් පැතිරිලා ගබඩා වුණොත් නේද ප්‍රශ්නය? කටයුතු දේවල් නිවනට අදාළ දේවල් ගබඩා වෙනව නම් ප්‍රශ්නයක් නෑනේ. අන්න මේ අභිරහසයට වැටෙන්න පටන් ගන්නවා. එහෙනම් දකින්න දේවල් යාපත් ලෙස දැක්කාම යාපත් දේ කය පුරාම ගබඩා වෙනවා ආස්වාස වෙනකොට සර්වාංගයේ පුරාම පැතිර යන්නාසේ දකින වර්ණ ටික රූප ටික ධර්මානුකූලව නිවන් මාර්ගයක් පණිවිඩයක් කමඨාණක් වශයෙන් සර්වාංගයේ පුරා ගබඩා වෙනවා එහෙනම් එයා පුරුදු වෙනවා මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම ලෝකෝත්තරව දකින්න මිනිස්සෝ භාගයට දෙලියදගෙන යනවා නිന്ദා විවේචනය කරන්නේ පොඩි කාලෙත් මේම තමයි ඇන්දේ තාම ඒ රෙදි හැඳගෙන කොච්චර ලස්සනට ඉන්නවද පොඩි ළමයි දිහා බලනකොට තියෙන මානසිකත්වයෙන් ලොකු අය දිහා බලාගෙන යනවා එයාට රාගය විශ්ෙන්නේ ඇයි මමත් පුංචි කාලේ මේ වගේ පොඩි පොඩි ඇඳුම් ඇඳගෙන තමයි සෙල්ලම් කර කර හිටියේ එහෙනම් මේක ප්‍රශ්නයක් නෙමෙයි අදින කෙනාගේ ප්‍රශ්නේ මට ප්‍රශ්නයක් නෙමෙයි එයාගේ පාඩු එයාගේ ගමන යනවා ගොඩාක් මේ ධර්ම ග්‍රන්ථවල අපි කියවලා තියෙනවා ගඟකට එගොඩ යන්න බැරි කාන්තාව ඒ පොඩි ඒ ස්වාමින් වහන්සේ තමන්ගේ කරේ තියාගෙන ගින් එගොඩට බස්සනවා එයාට කිසිම අකුසල සිතක් පාළ වුණේ නැහැ හේතුව උදව් කිරීම විතරයි එයාගේ චේතනාව ගඟෙන් එගොඩට තිබ්බා ප්‍රශ්නේ ඉවරයි එයාගේ ගමන එයා ගියා එහෙනම් මේ විදියට මේ ප්‍රශ්نين ඈතර වෙනකන් මේ සීමාවෙන් යනකන් විතරයි මේ ප්‍රශ්නය. එහෙනම් සීමාවෙන් එහාට ගියාම ප්‍රශ්නේ ඉවරයි. පේනවා පෙනෙන තාක්කල් ප්‍රශ්නේ පෙනෙන සීමාවෙන් එහාට ගියාම පේන්නේ ප්‍රශ්නේ ඉවරයි. මේ විදියට පෙනෙන දේවල් ඒ ඒ කාලවල ඒ පෙනෙන රූපවල තියෙන ආයුෂයට අනුව ඒ ආයුෂය ඉවර වෙනකොට නොපෙනී යනවා මේ ධර්මතාවය එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා ඇසට පේන සෑම රූපයක් තුලම වර්ණයක් තුලම ලෝකෝත්තරව දැකලා ධර්මානුකූලව දැකලා ඒක ਸਰවාංගයේ පුරා පැතිර යන්න ඉඩ අරිනවා පැතිරලා යන ක්‍රමවේදය නවත්තන එක තාම අවබෝධ වුන්නේ නැහැ සම්මා දෘෂ්ටිය විතරයි අවබෝධ වුනේ. එහෙනම් මේක ප්‍රත්‍යක්ෂ වෙච්ච දේ තුලින් ගොඩ යන්න ඕනේ. Tamanට එල්ලෙන්න වැලක් හම්බුණා. ඒ වැලේ පීටෙන් එල්ලිලා ගොඩ එන්න ඕනේ. එහෙනම් මේක නැවත නැවත වඩනකොට එයාට තේරෙනවා ගබඩා වෙනක නවත්තන්න බෑ. එහෙනම් කොහොමත් ගබඩා වෙනවා නම් ඒක මට නවත්තන්න ඥානෙ පාළ වෙලා නැත්තම් හොඳ දෙයක් අපට අවිච්ඡබෙන් කියලා යහපත් ලෙස මේ ලෝකයේ තියෙන සෑම රූපයක්ම දකින කමඨාන පුරුදු කරනවා. ඇයෙන සෑම වචනයක්ම මේ කය පුරාම සෛලවල න්‍යාස්තියේ ගබඩා වෙනවනම් ඒවා අනුගත වෙලා නැවත කර්ම වශයෙන් ක්‍රියා වශයෙන් වචන වශයෙන් එළියට එනවනම් මේක නවත්තන්න ක්‍රමේ දන්නේ නැත්නම් ඇයෙන සෑම අවස්ථාවක් තුලම ධර්මානුකූලව ලෝකෝත්තරව ආගන්නවා ඒක ගබඩාවෙන්න අවසරය දෙනවා නින්දා අපාස අපකීර්ති හැම එකක්ම ඇයෙනකොට ඒ නින්දාව අපාසය අපකීර්තිය ගෞරවය ප්‍රශංසාව කීර්තිය වශයෙන් එයා සවන් දෙනවා මිනිස්සු බයිනවා බයිනකොට සන්තෝෂ වෙනවා ඇයි මගේ කර්මය මෙයා මාන්සියලා ඉවර කරනවා මෙයාගේ කය ගැන මෙයාගේ භවය ගැන කිසිම තැකීමක් නැතුව මාගේ විමුක්තිය පිණිස මාගේ කර්මවල නිමාව පිණිස මාන්සි වෙනවා මෙයාට මං ස්තුති කරන්න ඕනේ මෙයාට මං උදව් කරන්න ඕනේ කියලා අර ලෝකෝත්තරව අරවා සෑම දෙයක්ම ආගන්න එයා දක්ෂ වෙනවා ඒ සෑම වචනයක්ම කන තුලින් ඇතුල් වෙලා ਸਰවාංගය පුරාම ගබඩා වෙන්නට පටන් ගන්නවා. මේ ආර්ය ශ්‍රාවකයාට දැන් ගොඩාක් සන්තෝෂයක් දැනෙනවා. කොහොමත් ගබඩා වෙනවා නම් ඇයි අනවශ්‍ය දෙයක් ගබඩා වෙන්නේ? හොඳ දෙයක් ගබඩා වෙච්ච මේක වඩන්න ඕනේ. මේක දිගට දිගට වඩන්න ඕනේ කියලා Tamanට ඇයෙන සෑම වචනයක්ම ලෝකෝත්තර ලෙස මුළු ਸਰවාංගයේ පුරා පැතිරිලා යන්න අනුගත වෙන්න භ්‍රමණය වෙන සෛලත් එක්ක එතිලා න්‍යාස්තිගත වෙන්න හරිනවා ක්‍රමක්‍රමයෙන් සෛලවල ලෝකෝත්තර ස්වභාවයේ ප්‍රතිසතය වැඩි වෙමින් පවතිනවා එයාට ලෝකෝත්තර දේවල් දැන් වැඩිපුර පේනවා. ඇයි? වැඩිපුර පුරුදු කළේ ඒක නිසා. හැම වචනයක්ම ලෝකෝත්තරව ඇයෙනවා වැඩිපුර ආගෙන තියන්නේ ලෝකෝත්තරව නිසා. මේ විදියට කතා කරන සෑම වචනයක්ම එයා ලෝකෝත්තරව කතා කරන්න උත්සාහ කරනවා. එතකොට යට තේරෙනවා ධම්මපදයක් මේ ලෝකයේ තථාගතයන් වහන්සේ දේශනා කළා සුභාසිතාචයා වාචා කියලා. එනම් සුභාසිතාචයා වාචා කියලා කියන්නේ ප්‍රියමනාප වචන කතා කරන්න. මොකද්ද තථාගතයන් වහන්සේ මේ වාක්‍ය තුලින් බලාපොරොත්තු වෙන්නේ? අපේ මේ ජීවා ප්‍රසාදය අපි ජීවා ප්‍රසාදය අරියට හදාගත්තේ නැත්නම් අපට මේ ලෝකයේ ධර්ම සාකච්ඡා කරන්න බෑ. ධර්මයේ දේශනා කරන්න බෑ. යාපත් දේවල් සත්පුරුෂ කාරණා අපට මතක් වෙන්නේ නෑ. ඒකට තියෙන හේතුව තමයි අපි දුස්සීල දේවල් කතා කළාම නිවනට අදාළ නැති නුසුදුසු දේවල් කතා කළාම ඒ කාරණා අපගේ ਸਰවාංගේ පුරාම පැතිරෙනවා සමහර අයට තරහා ගියාම කතා කරන්නේ නැහැ දිව පාවිච්චි කරන්නේ හැබැයි මුළු ਸਰවාංගෙන්ම එයාට තරහාගිය බව එයා අඟවනවා මිනිසුන්ටත් විනිවිද පේනවා එයාට තරහාගිය බව එහෙනම් තරාව තියෙන්නේ කොතනද කියලා බැලුවාම තරාව කියන චේතනාව ඒ තරංගය ඉසමුදුනේ සිට යටිපතුල දක්වා තිබෙන සෑම සෛලයකම ගබඩා වෙලා ඉවරයි එහෙනම් Tamange මේ කට තුලින් නික්මන වචන ලෝකෝත්තර කරන්න එයා විශාල වෑයමක් දරනවා. සෑම අවස්ථාවක් තුලදීම තවත් කෙනෙකුගේ සිතට, කයට දුක් නොදී කතා කිරීම එයා පුරුදු කරනවා. මේක වඩනවා. එහෙනම් මේ ආකාරයට සෑම කතා කරන වචනයක් නිසාම ඒ වචනේ කම්පණය මේ ਸਰවාංගය පුරා පැතිරෙනවා. ඒ පැතිරෙන සෑම කම්පනයක්ම මේකේ ಗබඩා වෙනවා ලෝකෝත්තර ලෙස. එහෙනම් මේ ආස්වාස වෙනකොට ආස්වාසයේ ਸਰවාංගයේ පුරා පැතිරව යෑමත් ප්‍රාස්වාසයේ ਸਰවාංගයේ පුරාවෙන්ම පිටව යෑමත් මෙනෙහි කරන මේ භාවනා යෝගියා මේ ඇස් දෙකෙන් ආස්වාස කරනවා කන් දෙකෙන් ආස්වාස කරනවා දිවෙන් ආස්වාස කරනවා නාසයෙන්ුත් ආස්වාස කරනවා එයා දැනගන්නවා මේ ආයතන හැම එකක්ම ගනුදෙනු කරනවා ඇසෙන් රූප දකිනකොට රූප ගනුදෙනුවක් වෙනවා කනට ශබ්ද ඇයෙනකොට ශබ්දයෙන් ගනුදෙනුවක් වෙනවා ගඳ සුවඳ නායට ඇතුල් වෙනකොට ගන්ධයෙන් ගනුදෙනුවක් වෙනවා. නාසයට රස දැනෙනකොට දිවට රස දැනෙනකොට දිවෙන් ගනුදෙනුවක් වෙනවා. කයේ ස්පර්ශය දැනෙනකොට අපට සෙනෙහස ඇති වෙනකොට ආදරය ඇති වෙනකොට අපට වේදනා දැනෙනකොට මේ ස්පර්ශේනොත් ගනුදෙනුවක් වෙනවා. මේ ආයතන පයෙන්ම ගනුදෙනු වෙන බව දැනගත්තාම මේ භාවනා යෝගියා තීරණය කරනවා මේ ගනුදෙනුව නවත්තන්න මම දක්ෂ ඇදයි මට දක්ෂකමක් තියෙනවා ඒක තමයි මේ ගනුදෙනුව ලෝකෝත්තරව ගබඩා කර ගැනීමේ දක්ෂකම එහෙනම් සෝවාන් ආර්ය ශ්‍රාවකයාට පුළුවන් සෝවාන් ඥාණය පාවිච්චි කරලා සකු르දාගාමි ඵලයට වැඩ කරගන්න සකු르දාගාමි ආර්ය ශ්‍රාවකයාට පුළුවන් සකු르දාගාමි ඥාණය පාවිච්චි කරලා අනාගාමි ඵලයට වැඩ කරගන්න. අනාගාමි ආර්ය උත්තමයාට පුළුවන් අනාගාමි ඥාණය පාවිච්චි කරලා අරියත් ඵලයට අදාළ වැඩ ටික නිමා කරගන්න. එනම් මේ සම්මා දෘෂ්ටිය කියලා කියන නිවැරදි මාර්ගය දැකීමේ මේ ඥානය තමයි එයාට සෝවාන් ඵලයෙන් සකු르දාගාමි ඵලයට එයාට විශේෂ උසස් වීමක් දුන්නේ, පත්වීමක් දුන්නේ. එහෙනම් එයාට තේරුණා මේ ලෝකයේ කර්මය නවත්තන එක තමයි මේකට තියෙන එකම විසඳුම. මේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයම ගනුදෙනු කරමින් පවතිනවා. ආයතන අයතුලින්ම නොකඩවා ගනුදෙනු වෙමින් පවතිනවා මේක නවත්තන්න බෑ එහෙනම් එයා දන්නවා මේක නැවතුවොත් විතරයි ගොඩ යන්න පුළුවන් නමුත් එයාගේ ඥානයේ තරම අඩු නිසා එයාට වැටුණා කොමත් ගබඩා වෙනවනම් මේම ගබඩා වෙන එක වඩාත්ම හොඳයි මේ කියලා ගුටි කන්න තීරණය කළාට පස්සේ පිටට හරි අතට හරි කකුලට හරි ගුටි කනවා. ඇයි? ඔළුව පැලෙනවට වඩා වෙන තැනක ගුටි කන එක අපට ලාභයි. ඒක දරා ගන්න පුළුවන්. මේ විදියට යා කල්පනා කරලා අර කුසලානිසංස දායක තරංගයක් වශයෙන් සංඥාවක් සංස්කාරයක් වශයෙන් මේ ආයතන අයතුලින් නිමා කරගන්නවා තැන්පත් කරගන්නවා එහෙනම් එන්නේ මොනවද? අකුසල කර්ම, පාප කර්ම, ඒක කුසල කර්ම, පින් කර්ම වශයෙන් නිමා කරලා ඒ නිමි තරංගය, ඒ නිස්පාදනය මේ ਸਰවාංගේ පුරා ගබඩා කරගන්නවා. ඒ කියන්නේ එයා සකු르දාගාමි වෙලා. සකු르දාගාමි ආර්ය ශ්‍රාවකයා දන්නවා අකුසලෙන් බේරෙන ඇති, පිනෙන් බේරෙන ඇති, පවෙන් බේරෙන ඇති එහෙනම් එයාට මේ කර්ම ගනුදෙනුවේ තියෙන යථාර්ථය තේරෙනවා. එහෙනම් සෝවා ඥානය පාවිච්චි කරලා එයා තේරුම් ගත්තා. මේ අකුසලය කුසලයේ බවට පත් කරන්නේ කොහමද? පව පින බවට පත් කරන්නේ කොහමද? ඒක මේ කය තුල මේ සෛල තුල න්‍යාස්ටිගත වෙලා ගබඩා කරන්නේ කොහමද කියන එක අවබෝධ කරගෙන මේක දිගටම ගබඩා කරනවා. මේ ආර්ය ශ්‍රාවකයා මේ සකු르දාගාමි ඵලයේ ඉඳගෙන කල්පනා කරනවා හැමදාම ගබඩා කරගෙන හිටියාම අරිද දැන් නම් ලෝකයේ කිසිම කෙනෙකුට දුකක් නැහැ. නමුත් මම තාම දුක නිවිලා නැහැ. මම තාම සසරෙන් එතර වෙලා නැහැ. තාම මම ඉපදිලා. තාම මට භවයේ පැවැත්මක් තියෙනවා. එහෙනම් මම කුසල් වඩ වඩ පින් වඩ වඩා මේකේ ගියාට අරියන්නේ මේකත් මට ප්‍රශ්නයක් මේකෙන් කොහමද මන් නිදාස් වෙන්නේ කියලා කල්පනා කරනකොට ඒ සකු르දාගාමි ඥාණයට තේරෙනවා මේ ගබඩාව නිරෝධ කරන්න ඕනේ මේ ගබඩාව අයින් කරන්න ඕනේ අකුසලය කුසලයේ බවට පත් කළාට තව පින බවටපත් කළාට සුගතිගාමි වෙන්න සිද්ධ වෙනවා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා උත්පත්තියට තාම වැඩ වෙන බව එයාට තේරෙනවා ඒකයි ගොඩාක් දුරට සෝවාන් වෙච්ච අය සකු르දාගාමි වෙච්ච අය ගොඩාක් කුසල් කරනවා ගොඩාක් සීලවන්ත ගුණවන්ත ආම්රෝ යාගෙන ගිහිල්ලා ඕනතරම් වියපෑදම් කරලා ඒගොල්ල පින්දාම් කරනවා අවශ්‍යයි කියලා කියන්න කලින් තේරුම් අරගෙන පූජා කරනවා ඒගොල්ලෝ දන්නවා කුසල් වැඩි තැනම් පින් වැඩි තැනම් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ පින් කුසලයේ නිසාත් ඉපදෙනවා දිව්‍ය ලෝකවල කෝටි ගණන් අවුරුදු ඉන්න වෙනවා මේ අවබෝධය තාම ලැබිලා නැහැ. හැබැයි යාපත කිරීමේ චේතනාව පාළ වෙලා ආයතන අයෙන්ම යාපත කරනවා. සෝවාන් ආර්ය ශ්‍රාවකයා ශ්‍රාවිකාව සකු르දාගාමි ශ්‍රාවකයා ශ්‍රාවිකාව ගොඩාක් යාපත් දේවල් කතා කරනවා අනවශ්‍ය කතන්දර මොකවත් කතා කරන්නේ ඉස් වචන කිසිසේත්ම නැහැ මොනම දේ ප්‍රශ්නය ඇති වුණත් ඒගොල්ල යාපත් ලෙස තමයි දකින්නේ තමන්ගේ දරුවට ඉස්කෝලේ ළමයි ගාලා දවර දරුවා කෑගාගෙන අඬාගෙන එනවා අම්මේ මට යාළුවෝ ගැව්වයි කියලා කියනකොට ඇයි ගැව්වේ කියලා ආන්නේ නැහැ ගැව්වනම් ගහපු දේ දරා ගන්න හිත හදා ගන්න මේ ලෝකයේ දුක තියෙනවා දුකට ඔරොත්තු දෙන මානසිකත්වයේ අදා ගන්න ගුටි කන්න දැන් ඉඳලා පුරුදු වෙන්න මේ සසර දුකයි මේකේ බැනුම් ගුටි ඒකාන්ත වශයෙන් ලැබෙනවා අනාගතයේ ලැබෙන්න තියෙන ගුටි වලට බැනුම් වලට මේ කයසිත ඔරොත්තු දෙන විදිහට අදා ගන්න කියලා අවවාදයක් දෙනවා. හේතුව එයාට මේ ලෝකයේ අනවශ්‍ය දේවල් කතා කරන්න බෑ. එයා යාපත් දේවල්මයි කතා කරන්නේ. සෑම සිද්ධියක් තුලින්ම එයාට යහපත පේනවා. යාපතම මෙනෙහි වෙනවා යාපතම ක්‍රියාවට නගනවා මේ ආර්ය උත්තමයන් වහන්සේලා තුල තියෙන ලොකුම වරද තමයි කුසල් ගොඩ ගන්නවා මේ ලෝකේ මහ පොළවේ භූමි ප්‍රමාණයටත් වඩා මා විශාල මේඝ පර්වතයටත් වඩා කුසල් පින් එකතු කරනවා හොඳම උදාහරණය අනේ පිටි සිටුතුමා විසාකාව ඒගොල්ලෝ තරම් මේ ලෝකේ කුසල් පින් කරපු කට්ටිය නෑ එහෙනම් මේ සකු르දාගාමි ඵලයටපත් වෙච්ච මේ ආර්ය ශ්‍රාවකයා මෙසේ කුසල් කරගෙන කරගෙන යනකොට එයාට තේරෙනවා මේකත් දුකක් මේකත් විඩාවක් ඒකාන්ත වශයෙන්ම මං ඉපදෙනවා දිව්‍ය ලෝකයේ මයේ සාක්්‍ය වෙලා මේක නවත්තන්න ඕනේ මේ භවගාමි පැවැත්මට මං විසඳුමක් දෙන්න ඕනේ කියලා අවබෝධ වෙනකොට දැන් කුසලයේ ක්‍රමක්‍රමෙන් නිරෝධ කරනවා ඒගොල්ලෝ දැන් පින් වලට කැමති නෑ, කුසල් වලට කැමති නෑ. පවට අකුසලයට එදාම කැමතිුන් නෑ සෝවාන් වුච්ච දවසේ ඉඳලා. දැන් එයා කුසලයට කැමතිත් නෑ, පිනට කැමති නෑ. පින්දාම් වැඩ මොකවත් කරන්නේ කුසල් වැඩ තියෙනවනම් ඉමේසර ලිස්සලා යනවා ඒකට අත ගන්නෑ. ඇයි එයා දන්නවා මේක ඉපදීමට කටයුත්තක් වෙනවා. මේ සකු르දාගාමි ඥාණයෙන් එයාට ප්‍රත්‍යක්ෂ වෙච්ච මේ කුසලයේ ප්‍රශ්නයක් පින ප්‍රශ්නයක් කිව්වාම මේ ශ්‍රාවකයා මේක නිරෝධ කරන වැඩපිළිවෙලට බයිනවා ඒ වැඩපිළිවෙල ප්‍රත්‍යක්ෂ කරනකොට සහෘදාගාමි ඵලයේ ඉන්න කෙනා අනාගාමි මාර්ගයට වැටෙනවා එයා වැඩේ පටන් ගත්තා එයාට වැඩේ අවුණා වැඩේ පටන් ගත්තා අනාගාමි මාර්ගයේ ඉඳගෙන මේ කුසල් පින් ටික නිරෝධ කරන්නේ කොහොමද කියලා කුසල් ටික අත්තරගෙන අත්තරගෙන යනවා. පින් පොත තියෙනවා නම් ඉස්සෙල්ලාම පින් පොතට ගිනි තියෙනවා. ඇයි? මේක මෙනේ කරන්න මෙනේ කරන්න පින මෝරනවා. කුසල් මෝරනවා. ආවල් දන මල්ලාසනයක් ඇදුවා. ආවල් චෛත්‍යයේ පොත මම තමයි පූජා කළේ. ආවල් හාමුදුරුවන්ට මාන වෙන්න සිවුරු පූජා කළේ මම. සංඝාවාසයේ වාලේ මගේ වියදමෙන්. දාන ශාලාවේ මේස පුට්ටික මගේ මේ විදිහට පින්පොතේ තියෙන හැම දෙයක්ම මෙනෙහි කරන්න මෙනෙහි කරන්න පින වැඩි වෙනවා කුසලයේ වැඩි වෙනවා මේකේ තියෙන භයානකකම තේරිච්ච නිසා මේ පින් කුසල් මෙනෙහි වෙන්න තියෙන අවස්ථා ටික ප්‍රතික්ෂේප කරනවා එතකොට එයාට තේරෙනවා මේ සෑම දෙයක්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූත වලින් නාම රූප වශයෙන් නිර්මාණය වෙච්ච ධර්මතාවය මේ ධර්මතාවය එයාට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා එයා කල්පනා කරනවා කොහොමද මම මේක නිරෝධ කරන්නේ මේකට විසඳුම දෙන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට එයාගේ අනාගාමී මාර්ගයේ තියෙන ඥාණයට ප්‍රත්‍යක්ෂ වෙනවා හැම එකක්ම සතරමා භූත වශයෙන් දැක්කාම නාම රූප වශයෙන් දැක්කාම මේ ප්‍රශ්නේ විසඳෙනවා මේක පොඩි දෙයක් එහෙනම් එදා සෝවාන් ඵලයට ඒ ඥාණයට වැටෙච්ච නැති එකක් අද වැටුණා එයා නැවත නැවත මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම නාම රූප වශයෙන් දකිනවා මේ සෑම දෙයක්ම සතරමා භූත වශයෙන් දකිනවා දැන් එයාට තේරෙනවා එදාට වඩා මේ අවබෝධය වැඩි වෙලා මාගේ විඥානයේ තියෙන ඥානයේ තියෙන ධාරිතාව වැඩි වෙලා එදා මේ ගස්කොළන් දිහා බලනකොට එයා මේකේ කුසලයේ දක්කා. ඇයෙන ශබ්ද වලින් ඒක තියෙන කුසලයේ ඇවුනා. දැනෙන සෑම ඇඟීමක් තුළම කුසලයේ ඇඟුණා. රස වලින් එයා කුසලයේ අත්දැක්කා. එහෙනම් කුසලයේ අරන් අරන් පුරුදු වෙච්ච කෙනා දැන් මේ කුසලයේ ගන්නෙ නෑ. අකුසලේ පව ගන්න දැන් ගන්නේ සතරමා භූත රස දැනෙනකොට එයාට හිතෙනවා සතරමා භූත කොච්චර ආඩම්බර ක්‍රියාවක් කරලාද බලන්න ලුණු වශයෙන් නිර්මාණය වෙලා පරිවර්තනය වෙලා පැණි රස වශයෙන් පරිවර්තනය වෙලා ඇඹුල් වශයෙන් නිර්මාණය වෙලා මේ සතරමා භූතයට ඕනම රසකට වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් යාට රස පේන්නේ ඒ රස තුලින් ලෝභය පේන්නේ ධර්ම කාරණා දැනෙන්නේ එයාට පේන්නේ සතරමා භූතයාගේ වෙනස්කම විතරක් දකිනවා. දැන් මේ ආර්ය ශ්‍රාවකයා මේ ලෝකෙ දිහා බලනකොට දැන් එයාට උපාසක පින්වතුන් පේන්නේ උපාසිකාවන් පේන්න ගොඩනැගිලි පේන්න බලන්න මේ සතරමා භූතය නිර්මාණය වෙලා මොනතරම් ලස්සන නාම රූප ඇදිලාද මේ හැම එකක්ම සතරමා භූතයගේ නිර්මාණ මේ නිර්මාණ විතරයි දකින්නේ එයාට කාන්තාව පේන්නේ නැහැ පුරුෂ පක්ෂය පේන්නේ නැහැ බඩු මුට්ටු පේන්නේ නැහැ වටිනා කරන භාණ්ඩයක් ගෙනියලා මේක පාවිච්චියට ගන්න මේක අත්දුරකට නැහැ කිව්වා මෙයා දකිනවා සතරමා භූතය මොන විදිහේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක්ද එයාට පුළුවන්කම තිබුණා මේ වටිනා වස්තුව බවට පත් වෙන්න මා පොළවේ පස් වෙලා තියෙද්දී කවුරුත් මට පස් ටිකක් බෑග් එකට දාලා පූජා කළේ නෑ මේක පරිස්සම් කරන්න කියලා. හැබැයි මා පොළවේ පස් ටිකෙන් රබර් රැදිලා ඒක ප්ලාස්ටික් වෙලා ඒ ප්ලාස්ටික් බඩු මුට්ටුම පරිපතයක් වෙලා මේ මා පොළවේ තියෙන පස් වලින් ගන්න ලෝහ වර්ග වලින් নানা ප්‍රකාර විද්‍යුත් උපකරණ හැදිලා මේක තුලින් සංඥා වමාරු කිරීමේ හැකියාව ලැබුණාම මේකට වටිනාකමක් දීලා මිනිස්සු මේක පරිස්සම් කරනවා මේක වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම් මේ සතරමා භූතයාගේ මේ නාට්‍ය යාට පේන්න පටන් ගන්නවා ලෝහ වශයෙන් පොළවේ තියෙනකොට ඒගොල්ලෝ ඒක අනුමත කළේ නැහැ මේ ලිදේ වතුරවල ලෝහ ගතිය වැඩි ලිදේ වතුර ප්‍රතික්ෂේප කළා මේ ව්‍යංජනේ ලෝහ ගතිය වැඩි ඒක ප්‍රතික්ෂේප කළා හැබැයි මේ ලෝකම අත් දෙකෙන් අල්ලාගෙන වඩාගෙන ඉන්නවා මේකේ වටිනාකම වැඩි කියලා. එහෙනම් මේ සතරමා භූතයාගේ නිර්මාණ තුලින් අට ගන්නා වූ ඇලීම ගැටීම අවබෝධ වෙනවා. මේ විදියට ඇසට පේන කනට ඇයෙන නාසයට දැනෙන දිවට දැනෙන ස්පර්ශයට ඇඟෙන සිතට දැනෙන සෑම දෙයක් තුළම සතරමා භූත බලන්න එයා පුරුදු වෙනවා මේක වඩාගෙන යනවා. මිනිස්සෙක් ඇවිල්ලා උඩ පැන පැන කෑ ගන්නවා. එතකොට මිනිස්සෙක් ඇවිල්ලා ආනවා අනේ ස්වාමිනී මේම බයිනවා ඔබ වහන්සේට ලැජ්ජාවක් නැද්ද? ඇයි ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ නෑ? සතරමා භූත මේ සතරමා භූතවලට තියෙන කර්මය ගනුදෙනුව කරලා ඉවර කරනවා මේකේ කැළඹෙන්න මොකවත් නැහැ එයත් සතරමා භූත මෙයත් සතරමා භූත හේතුවක් තිබුණා මේ භූතය අතර දෙන අතර ඒ හේතුඵල ධාමට අනුව මේ භූතය අතර දෙන ඇවිල්ලා මේ භූතය අතර දෙනාගේ ගනුදෙනුව ඉවර කරනවා විසඳනවා මට කරන්න මොකවත් නැහැ ඒගොල්ලෝ විසඳගෙන ගියාදෙන් විසඳන එක දිහා බලාගෙන ඉඳයි තියෙන්නේ. එයා අලුත් එකක් කියනවා. එයාට මිනිස්සු පෙනිලා නැහැ. ඒ මිනිසුන්ගේ ඒ ස්ත්‍රී පුරුෂ භාවය පෙනිලා නැහැ. නාම රූප පෙනිලා නැහැ. වටිනාකම පෙනිලා නැහැ. එයාට පෙනිලා තියෙන්නේ සතරමා භූතයේ කැවිලා සතරමා භූතයකට තියෙන කර්මය ඉවර කරනවා. ඒ ඉවර කිරීමේ කාර්යය නිරත වෙනවා. ඔච්චරයි එයාට පෙනිලා තියෙන්නේ. පොල්ලා කරන් ඇවිල්ලා හොඳ සියව තලනවා එතකොට කල්පනා කරනවා මේ සතරමා භූතයා මේ සතරමා භූතයට කර්මයක් තිබුණා ඒ කර්මය ඉවර කළා මේක සාරිපුත්ත මහරහතන් වහන්සේට ලැබිච්ච කමඨාණන් එක්තරා බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා සරියුත් මහරහතන් වහන්සේට පොළුපාරක් පූජා කරනවා ඒ මහරහතන් වහන්සේ පොළුපාරක් පූජා වෙච්ච බව දැනගෙන ඒක දැනගත්තේ සිතෙන් ඒ සිතිවිල්ල තියෙනකම් එක මතකේ තියෙනවා ඒ සිතිවිල්ල අත්හැරියා අමතක වුණා උන්වහන්සේ ජේතවනාරාමයට වැඩියා ඒ බ්‍රාහ්මණයා වෙවුලන්න පටන් ගත්තා මේතරම් පොළු පාර දෑත බදලා පූජා කළා ගැව්වේ කවුද කියලාවත් බැලුවේ නෑ පොළු පාර වැදුන බව දැනගත්තා වැදුන බව දැනගත්තේ සිටිවිල්ලකින් ඒ සිටිවිල්ල තියෙන තාක්කල් ප්‍රශ්නයක් තියෙනවා ඒ සිටිවිල්ල අත්හැරියා දන් දුන්නා අමතක වුණා පොළු පාරක් ලැබිච්ච බව උන්වහන්සේගේ ගමන උන්වහන්සේ යන්න පටන් ගත්තා එහෙනම් මේ ලෝකයේ සෑම අවස්ථාවක් තුලම මේ නාම රූපවල තියෙන සතරමා භූතය අපට දකින්න පුළුවන් නම් මේ සතරමා භූත වලින් ඇතිවෙන ගනුදෙනුව දකින්න පුළුවන් නම් මේ ගනුදෙනුවට සමවැදිලා විවේක සුවයෙන් සිදුවෙන හැම දෙයක්ම නරඹන්නෙක් වශයෙන් නරඹන්න පුළුවන් නම් එයා අනාගාමි ඵලයටපත් වෙනවා එනම් ආස්වාස වෙන විට ਸਰවාංගය පුරා පැතිරලා යනවා ප්‍රාශ්වාස කරන විට ਸਰවාංගයේ පුරාවෙන්ම මේ කම්පණය පිටත් වෙලා යනවා මේක භාවනාවක් වශයෙන් ආනාපාන සති කමඨානක් වශයෙන් වඩන මේ ආර්ය උත්තමයාට තේරෙනවා මේ ලෝකයේ පුදුමාකාර ප්‍රශ්නයක් තිබිලා තියෙනවා මේ ලෝකේ අපට දැනෙන්නේ නැති අභිරාසක් තිබිලා තියෙනවා. මේක තමයි තථාගතයන් වහන්සේලා පරම සත්‍ය පරම සත්‍ය කියලා ලෝකෙටම ඇෙන්න සිංහනාද කළේ මේ පරම සත්‍ය මට තේරුණා. මේ ලෝකයේ සෑම නාමයක් රූපයක්ම සතරමා භූත වලින් නිර්මාණය වෙච්ච ඒවා මම තාම නිවන් දැකලා නැහැ රාත් වෙලා නැහැ එහෙනම් මේ සෑම තැනම තියෙන සතරමා භූත එක්ක මට ගනුදෙනුවක් තියෙනවා. කාලයේ දීපය දේශය කුලය මව හම්බෙන්නේ කර්මයට අනුවනම් මේ පේන සෑම නාම රූපම කාලයේ දීපේ දේශයේ කුලයට අනුව නේද එහෙනම් ඥාතියෝ මිත්‍රයෝ දරුවෝ ඔක්කොම කර්මයට අනුව නේද එහෙනම් මේ පේන හැම එකක්ම සතරමා භූතවල නිර්මාණ මේගොල්ලෝ මට දරුව වෙනුවේ ස්වාමි පුරුෂයා භාර්යාව උනේ මගේ ගස්කොළන් ගෙවල් දොරවල් බඩමුට්ටු උනේ මේගොල්ලෝ මට පාඩම් උගන්වන්න ඇවිල්ලා මේ නාම රූපවල මේ සතරමා භූතවලින් මට පාඩම් ඉගෙන ගන්න තියෙනවා කර්ම ගෙවෙන්න තියෙනවා සාදු සාදු සාදු සෑම සතරමා භූතයකින්ම කර්ම ඉවර වෙලා ගියා දැන් මම නරඹන්නේ විතරයි මම මේවා වෙනස් කරන්නේ නැහැ දරුවෝ ඒගොල්ලන්ට ඕනෑ විදියට කටයුතු කරපුවා දැන් භාර්යාව ස්වාම පුරුෂයා යාට ඕන විදියට ඇසිරිච්චා දැන් වස්තුව ඕන විදියට විනාශ වෙච්ච දැන් දුක කරදර කම්කටොළු ඕන විදියට ආපු දැන් මේවා නරඹන්නේ විසියෙන් නරඹාගෙන සන්තෝෂයටපත් වෙන මානසිකත්වයේ ආවාම එයාට තේරෙනවා ගොඩාක් නිවුණා මේ ලෝකේ කිසිම ප්‍රශ්නයක් Tamanට ප්‍රශ්නයක් නොවනවා වාගේ තේරෙනවා ඒ කියන්නේ අරියත් මාර්ගයටපත් වෙලා රාත් බෝධියට ඔන්න මෙන්නපත් වෙන්න ඉන්න උත්තමයෙක් බවට පත් වෙලා එයා මේ අරියත් මාර්ගයේ ඉඳගෙන අරියත් සුවය භුක්ති විඳිනවා. ඇයි අනුන්ගේ ප්‍රශ්න ඔක්කොම අනුන්ගේ ප්‍රශ්න වශයෙන් තේරෙනවා. මේ ලෝකේ Tamanට ප්‍රශ්න නැති බව තේරෙනවා. සෑම නාම රූපයක්ම මේ නාම රූපයක් එක්ක ගනුදෙනු කරගෙන අනිත්‍ය වෙවි පිටත් වෙලා යනවා. සෑම සතරමා භූතයාගේ නිර්මාණයක්ම මේ සතරමා භූතයා එක්ක ගනුදෙනු කරමින් තමන්ගේ ගනුදෙනව අවසන් කරගෙන පිටත් වෙලා යනවා. තමන්ට තියෙන්නේ නරඹන්න විතරයි. එහෙනම් මේක අවබෝධ කරගෙන ඉන්න මේ අරියත් මාර්ගයේ ඉන්න ශ්‍රාවකයාට තේරෙනවා තාම ප්‍රශ්නයක් තියෙනවනේ. ඇයි මම සන්තෝෂ වෙනවනේ මේක ගනුදෙනුවක් වෙන බව දැනගෙන. මේ ගනුදෙනුව නිමා වෙන බව දැනගෙන මම නරඹනවනේ තාම වැඩේ නිමා වෙලා නැහැ කියන එක එයාට අවබෝධ වෙනවා. එයාගේ අරියත් ඥාණය, අරියත් මාර්ගයේ ඥාණය එයාට තේරුම් කරලා දෙනවා. තාම ප්‍රතිසතයක් ඉතුරු වෙලා තියෙනවා. වැඩ නිමා වෙලා නැහැ කියලා. පස්සේ එයාට තේරෙනවා මොකද්ද මගේ වැඩ නිමා වෙලා නැත්තේ මොකද්ද මං කරන්න තියෙන්නේ කියලා බලනකොට එයාට තේරෙනවා මේ සතරමා භූතයට මේ ලෝකයේ කිසිම සතරමා භූතයේ දඬුවම් කළේ නෑ. දුක් දුන්නේ නෑ. මේ සතරමා භූතයමයි මේ දුක හරගත්තේ. ඇයි බණින කෙනා බණින්නේ එයාගේ කටින්. එයාගේ කනෙන් නෙමෙයි මං ආන්නේ මගේ කනෙන්. එහෙනම් මට සාපේක්ෂවයි මේක දුක උනේ. එයාට සාපේක්ෂව නෙමෙයි. එහෙනම් මමමයි මේ දුක හරගත්තේ. එයා දුකක් මට දුන්නේ නෑ. මේ ලෝකයේ අසත්පුරුෂ ක්‍රියාවක් දකිනකොට නිന്ദා සාගත ඇසිරීමක් දකිනකොට කැළඹෙනවා නම් ඇත්තටම එයා ඒක අපේ කයට ඇතුල් කළේ නෑ. මගේ ඇස් දෙකේ මම නේද ඇතුල් කරගත්තේ. එහෙනම් දුක කවුරුත් දෙන්නේ මා විසින් නිර්මාණය කරගන්නවා මම තමයි අඳගාලා ඉල්ලාගෙන කන්නේ කියලා මෙයාට වැටහෙන්න පටන් ගන්නකොට මේ ඇසකන දිව නාසය සමසිත තුලින් මා විසින් දුක නිර්මාණය කරගන්නවා මා විසින් කර්ම නිර්මාණය කරගන්නවා කවුරුත් මට මොකවත් දෙන්නේ නැහැ කාටවත් මොකවත් මට දෙන්න බෑ පුළුවන් නම් දීරෙකුට බැනලා එයාව රිදවලා එයාගේ ඇස්වලින් කඳුළු බිඳුවක් ගන්න බලන්න උත්පත්තියෙන්ම බීරෙක් නම් එයා භාෂාව දන්නේ නැත්නම් වචනවල අර්ථය දන්නේ නැත්නම් උඩපැනපැන බැනබැන කෑ ගැව්වත් අර මිනිස්සයා ඉනාවෙවි ඉන්නවා ඒ මිනිස්සයා දන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා. උත්පත්තියෙන්ම අන්ධයෙක් ඉදිරියේ රෙදි නැතුව අශෝභන ලෙස ඇසිරිලා බලන්න নানা ප්‍රකාර චර්යා කරලා පෙන්වන්න එයා කැළඹෙනවද කියලා එයාගේ පාඩුවේ ඉන්නවා ඇයි යාට මොකවත් පේන්නේ නැහැ. එහෙනම් පේන එක තමයි මේකට තියෙන ප්‍රශ්නය. ඇයෙන එක තමයි මේකට තියෙන ප්‍රශ්නය දැනෙන එක ඇඟෙන එක සිතෙන එක තමයි ප්‍රශ්නය මේ සියුම් තරංගය එහෙම නැත්නම් තීටා මට්ටමින් තිබිච්ච ප්‍රශ්නය එයාට වැටහෙන්න පටන් ගන්නකොට එයාට තේරෙනවා මේ ප්‍රශ්නය නිවුණා වාගේ තිබුණට අලු යට ගින්දර අඟුරු තිබිලා එහෙනම් මොකද්ද මම කරන්න ඕනේ කියලා කල්පනා කරනකොට එයාට එක පාරට චෛතසිකයක් පාළ වෙනවා. ඒ චෛතසිකය තමයි ආස්වාස කරනකොට කය පුරාම පැතිරලා යන ස්වභාවය මෙනෙහි කිරීම ප්‍රාස්වාස වෙනකොට කය පුරාවෙන්ම විසිරලා යන ස්වභාවය මෙනෙහි කිරීම කියන කමඨාන එයාට මතක් වෙනවා. මේ කමඨාන මතක් වුණාම මට ඇසක් නැහැ කනක් නැහැ, නාසයක් නැහැ, දිවක් නැහැ, කයක් නැහැ, සිතක් නැහැ කියන සිටිවිල්ලට එයාපත් වෙලා හැම දෙයක්ම ඇතුල් වෙවි පිට වෙවි යනවා මොකවත් මම ගන්නෙත් නැහැ රඳවන්නෙත් නැහැ කියන පරාවර්තනීය වීමේ මානසිකත්වය ඇදෙනවා මේක 90ක තියෙන එක ගුණාංගයක්. එයා ඉස්සෙල්ලාම වැදුවේ එතන ක්‍රමවේදය එතෙන්න කලින් එයා ගැටුණා. ඇයි සෝවාන් වෙන්න කලින් එයා ගැටුණා. ඇයි මේ ප්‍රශ්නේ එයාට දරා ගන්න බෑ ගැටි ගැටි ඉඳලා එයා එකපාරටම ප්‍රත්‍යක්ෂ කරගත්තාට පස්සේ කුසල් ටික එකතු කළා ආයතන අය මේ කියන්නේ එයා ඔතා ගන්න ක්‍රමවේදය අදාගත්තා මේ ඔතාවන්න ක්‍රමවේදය අදාගෙන එයා කුසලය මේ ආයතන තුලින්ම මේ අණුවලට එතුවා විඥාණයට කුසල් එකතු කළා ඔතාගත්තා පසුව එයාට තේරුණා මේ ඔතාගන්න ක්‍රමවේදය නිසා මේකේ ಗබඩාවක් ඇති වෙනවා මේ ඔතාගත්ත ක්‍රමවේදය නිරෝධ කරන්න ඕනේ කියලා මේක තුලින් විසිරීලා යවන එහෙම නැත්නම් බයිස්රාවිය කරන ක්‍රමවේදය ඇදුවා බහිස්රාවිය වෙන ක්‍රමවේදය අදාගෙන යනකොට ඒක තුලින් ක්‍රියාවක් අට ගන්නවා බයිස්රාවිය කරන්න තැම්පතුවක් තියෙන්න ඕනේ තැම්පතු නිර්මාණය වෙන්න ඕනේ මේක වටා ගන්නකොට යාට තේරුණා මේක පරාවර්තනය වෙන්න ඕනේ ඇතුල් වෙන්නේ නැහැ මොකවත් ගබඩා වෙන්නේ නැහැ මොකවත් රැඳෙන්නේ නැහැ මොකවත් නිකම්ම නිකම් එනවා යනවා වාගේ මට්ටමක් හදන්න ඕනේ ඒකට අදන්න සුදුසු මානසිකත්වය තමයි මට ඇසක් නැහැ. මට කන් දෙකක් නැහැ. නාසයක් නැහැ. දිවක් නැහැ. කයක් නැහැ. සිතක් නැහැ කියන ස්වභාවය තුල පීඨලා ඇයෙන දේවල් ඇයි ඇයි යනවා මොනවද ඇවුනේ කියලා දන්නේ හේතුව එහෙම එකක් ගබඩා වෙන්නේ නැහැ. පෙනෙන දේවල් පෙනිපෙනී යනවා මොකද්ද පෙනෙන්නේ කියලා දන්නේ නැහැ. ඒවා ගබඩා වෙන්නේ නැහැ. ලුණු ඇඹුල් මොනවද පිළිණු වෙලාද මේක පිළිණු වෙච්ච පිට්ටුද පිළිණු වෙච්ච ව්‍යංජනද මොකවත් දන්නේ වැළඳෙන බව දන්නවා වැළඳනවා කියලා දන්නවා මොනවද වැළඳෙන්නේ ඒකේ ගුණත්වය මොකද්ද කියලා දන්නේ හේතුව ඒ ස්පර්ශය තුලින් අට ගන්න රසට එයාගේ සිත එකඟ නැහැ කයට වැදෙනවා ඇප්පෙනවා ගණන් ගන්න එයාගේ පාළුවේ යනවා ඇයි ස්පර්ශයේ පිළිබඳ එයාට උවමනාවක් නැහැ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුවගේ ඇඟේ ඇක්ුණාම සමාව ගන්නෙත් නෑ නවතින්නෙත් නෑ උන්වහන්සේ පාඩුවේ ගමන යනවා හේතුව මේ කයේ ස්පර්ශය කුමක්ද කියලා නැවතිලා කල්පනා කිරීමේ උවමනාව නැති වෙනවා කය මම නෙමෙයි කියන මානසිකත්වයේ නිර්මාණය වෙලා එහෙනම් මේ අරියත් මාර්ගයේ යන මේ උත්තමයන් වහන්සේට තේරෙනවා ඇස මම නෙමෙයි. ඒ නිසා ඇසට පේන දේවල් මට නෙමෙයි පේන්නේ. කන මම නෙමෙයි. කනට ඇයෙන දේවල් මට නෙමෙයි ඇයෙන්නේ. නාසය මම නෙමෙයි. නාසයට දැනෙන දේවල් මට නෙමෙයි දැනෙන්නේ. දිව මම නෙමෙයි. දිවට දැනෙන දේවල් මට නෙමෙයි දැනෙන්නේ. කය මම නෙමෙයි එන ස්පර්ශ වෙන දේවල් ඇත් වෙන දේවල් මට නෙමෙයි කියන මානසිකත්වයේ නිර්මාණය වෙලා සිත මම නෙමෙයි ඒ නිසා සිතෙන්නේ මට නෙමෙයි කියන ඒ චිත්තානුපස්සනාව වැඩෙනකොට ආයතන අයතුලින්ම කර්ම ඉපදෙන එක එහෙමම නවතිනවා ආයතන අයම වැයෙනවා ඇයි මේ ගනුදෙනු මොකවත් වෙන්නේ නැහැ ආස්වාස වෙනකොට කය පුරා විසිරිලා ප්‍රාස්වාස වෙනකොට කය පුරාම නැවත පිටත් වෙලා යනවා වාගේ ඇතුල් වෙලා පිටත් වෙලා යනවා මොකවත් රැඳෙන්නේ රැඳෙන්න ආයතන අයම නැහැ එහෙනම් මේ ඇස මම නෙමෙයි කන මම නෙමෙයි නාසය මම නෙමෙයි දිව මම නෙමෙයි කය මම නෙමෙයි සිත මම නෙමෙයි කියන ඒ මානසික ස්වභාවයට සමවැදිලා ඒක ප්‍රත්‍යක්ෂ වෙලා ජීවිත කාලෙම පැය 24 පුරාම සතර ඉරියව්වෙන්ම මේ தත්වය තුළ ජීවත් වෙන්න එයා උරු වෙනවා ඒකම ජීවිතය බවට පත් වෙනවා ඒ කියන්නේ කවදාවත් ආයතන අයතුලින් කර්ම නිර්මාණය වෙන්නේ නැහැ ඉපදීමේ හේතු හටගන්නේ නැහැ එයා අරියත් ඵලයෙන් පිරිණිවිලා කෙනෙක් නෑ හේතුව ආයතන අය තියෙන්න ඕනේ කයක් තියෙන්න ඕනේ සිතක් තියෙන්න ඕනේ එතකොටයි පුද්ගල ස්වභාවයක් තියෙන්නේ එන අරියත් කියලා කියන්නේ රාත් කියන එක රාත් කියලා කියන අතුරුදාන් වෙලා නැති වෙලා පේන්නේ එහෙම කෙනෙක් නෑ එහෙනම් ආයතන අය නැති වෙච්ච කය නැති වෙච්ච සිත නැති වෙච්ච කෙනාට රාත් වෙලා අතුරුදාන් වෙලා නැති වෙලා කියන වචනය ගොඩාක් සුදුසුයි. ඒ නිසා අපි කියනවා රාතන් වහන්සේ කියලා. මේ තරම් උත්තරීතර වැඩක් කරගත්ත සම්බුද්ධ ශාසනය තමන්ගේ වැඩ නිමා කරගත්ත නිසා වහන්සේ කියන ගෞරවය උන්වහන්සේට දෙනවා. හැබැයි පුද්ගලයෙක් නෑ, ස්වභාවයක් නෑ, නාමයක් රූපයක් නෑ. ආයතනයක් නැහැ. ඒ නිසා අතුරුදාම් වෙච්ච වහන්සේ, රාහත් වෙච්ච වහන්සේ, රාතන් වහන්සේ කියන නමෙන් උන්වහන්සේ ලෝකෙට හඳුන්වලා දෙනවා. එහෙනම් මේ කමඨාන් ධර්ම දේශනාව අපගේ අරියත් මාර්ගයට කොච්චර වැදගත් කාරණාවක් අපට පිළිබිඹු කළාද අවබෝධ කරලා දුන්නද එහෙනම් අපගේ ජීවිතය තුළ අපි ආස්වාස වෙන විට ਸਰවාංගයේ පුරාමේ වාතය පැතිරිලා යන ලෙසත් ප්‍රාස්වාස කරනකොට මුළු ਸਰවාංගෙම වාතය එළියට විසිරීලා යන ලෙසත් මෙනෙහි කරනකොට මේ ආකාරයෙන් අවබෝධයේ ක්‍රමක්‍රමයෙන් පාළ වෙලා ක්‍රමක්‍රමයෙන් මේ ඥානය දියුණු වෙලා අපි දන්නේම නැතුව අපි ප්‍රඥාවට සමවදිනවා ක්‍රමක්‍රමයෙන් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන ඵලවලටපත් වෙනවා. එහෙනම් මේ ආනාස්පානසති භාවනාවේ මේ වාතය පැතිරිලා යන වාතය විසිරිලා යන ස්වභාවය මේ කය තුලින් මෙනෙහි කිරීම අපට කරන්න තියෙන අවසාන කමඨාන අපගේ ජීවිතයේ විමුක්තියටපත් කරන්න මාර්ගඵල නිවන් අවබෝධ කරන්න අපි විසින් වැඩිය යුතු භාවනාව එහෙනම් මේ නිවන් මාර්ගය මේ භාවනාව අපි විසින් වැඩිය යුතුයි මේ කමඨාන නිතර නිතර පුරුදු කළ යුතුයි එහෙනම් මේ කමඨාන් ධර්ම දේශනාව මේ භාවනාව අපගේ ජීවිතවල අවසාන ධර්ම දේශනාව භාවනාව බවට පත් වේවා මේක නිතර නිතර මෙනෙහි වෙලා මේ භාවනාව වඩන්න අවශ්‍ය ඒ අදාස කැමැත්ත අපි තුල ඇති වේවා. ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය පුරාම මේ භාවනාව වඩලා මේ කමඨාන වඩලා ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන නිවනින් පිරිණිවීමට මේ ධර්ම දේශනාව කමඨාන් ධර්මානුශාසනාව අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි